මුවන් පැලැස්ස 1964 වර්ෂයේදී විකාශනය ආරම්භ වූ සියලු දෙනා මාදරෙන් වැළඳගත් ගුවන් විදුලි නාට්‍ය ඔබගේ රසවින්දනය සඳහා ගැමි ජීවන සුවඳ වහනය වන මුවන් පැලැස්ස තවමත් හේන කුඹුර අමුණහා වැව්තලා සමග බැඳමින් දියුණුවේ අරුණැල්ලට පියමන් කරයි. දුක සැප අතරේ දෝලණය වන ගැමි ජන ජීවිතයෙන් උපුටාගත් ලේෂ මාත්‍ර වින්‍යාසයක් ගුවන් විදුලි ශ්‍රාවක ඔබ වෙනුවෙන් මුවන් පැලස මුවන් පැලස පරිශනාත්මක පිටපත ගුවන් විදුලියට රචනා කරන්නේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය ලීල් අධිකාරී මුවන් පැලස වලව්වේ ආරච්චිල ගමේ පන්සලේ හාමුදුරුවන් හමු වීමට ගිය කතාවත් ගුණානන්ද ලොකුහාමුදුරුවන් නවරයන්ට චෝදනා කොට එළවා ගැනීම ගැනත් ආරච්චිල නිවසේ කතාබහවේ. මේ අතරේ බිනරි සහ ඩැනියෙල් කුඹුරේගම ඔෆිසර වලව්වට පැමිණේ. ඕන් එහෙනම් වලව්වකට යන කලදසාව. මේකේ හැම වැඩකටම උදව්කාරයෝ සේවකයෝ කොච්චර සෙනගක් ගැවසිච්ච තැනක්ද මෙතන ඈ අද ඉතින් අතුපතු ගාලා සුද්ධ පවිත්‍ර කුරන්ටත් අපේ මණිකේතම සිද්ධ වුණානේ. අපේ රාලහමේ ඕම හිතුවට මට මගේ අතපය හොලවල වැඩ කරන්ට තියනවා නම් මගේ ශරීරයට ඒක ලොකු නිරෝගිකම. මණිකේ මේක මේ කටුපුල්ලේ කීරාල මහා ආරච්චිලගේ පාද ස්පර්ශය තිබිච්ච මහා වලව්ව. මේකේ පාරම්පරිකව කටයුතු කෙරීගෙන ආ විදිහක් තිබුණා. අපේ බුදුහාමුදුරුවෝ අපට උගන්වා වදාලේ අනිත්‍යයි. අනිත්‍යයි. හැම දෙයක්ම අස්තිරයි. එහෙම වුණාම চিරාගතව කියලා ඉතුරු වෙන දෙයක් නෑ. මම නම් ඉතින් හිත හදාගන්නේ එහෙමයි. මට මේ කතාව අපේ මැනිකෙට මතක් කරන්ට බැරි වුණානේ. මොකද අපේ බෝධිමලු පන්සලට නවරියන් ඊයේ පෙරේදා හාමුදුරුවෝ හම්බ වෙන්න ඇවි. එහෙනම් මොකද නොමිලේ පැලෑටි බෙදීම ආයෙත් පටන් ගන්නවාද මොකද තත්ත්වේ කියලා බලා ගන්නට ඇවිත් තියෙන්නේ. ඉතින් ඉතින් ඉතින් හාමුදුරුවෝ නවරියන්ට කියලා තියෙනවා නඩුවෙන් පස්සේ අපි බොහෝම තොරතුරු හොයාගත්තා මයංගනේ හාමුදුරුවොත් ලියුමක් එවලා තියෙනවා ඔන්න මීට පස්සේ නවරියන්ට පන්සල පැත්තකටවත් එන්න එපා කියලා. ආවොත් අපේ දායකයෝ නවරියන්ට ගහන්න පුළුවන් කියලා ඕ. ඇයි දෙයනේ කොච්චර පන්සලට උදව් කෙරුවා. වැඩක් තියනවද කංක වගා කරන මිනිහෙක්ගේ? එහෙම නවරියන්ව එලවගත්තු එක සාධාරණයි. ආ ඕම් බෙන්දරි නගයි කුඹුරේගම මලෙන් දෙන්නම එනවා. යාළුවා හම්බ වෙන්න ගිහින්. මොනවද මොනවද ඔය ලොකු පාර්සලය <laughs> අපට ටෑග්ගක් හම්බුණා මේ ඔව් පොලිසිය ලොකු මහත්තයාගේ ආ හෙප්පලියන් ආ <laughs> අඹ වර්ගයක්. මේ බින රිද්න ආරච්චිලයියත් කැමති කීවා ඔය අඹ වලට. අක්කත් කැමති කීවා බලන්තකෝ. ආ බලමු බලමු. ආප්පා ගිරාඹනේ. ඔව්. හොඳට හොඳට ඉදිලා තියෙනවා. ඔව් පොලිසිය වත්තෙන්ම කඩලා දුන්නේ. දැන් මල්ලි මේ නూరు යන කතාවක් කියනවා ඇහුණා නේ. යනවා නම් ඉතින් කැම ටිකක් පිළියෙල කරන්න දෙයකට කරදර වෙන්න එපා. අපේ මහ ඒජන්ත මැදුරෙන් සැපේනවා එව්වා ඔක්කොම. මම මෙහෙන් හවහා පින්කමකට ලූල්වත්තට ගිහින් එතනින් ජිප් එකකින් නුවර යනවා. මේ ඒක නෙවෙයි ආරච්චිලයියේ. ඔව්. අපට හරියට විස්තරේ කියාගන්නත් බැරි වුණා නෙවෙයි මේ ඔය පස්සර ගමනේ. හෝයින් කොහෙද ඉතින් ආව ගමම්ම යාළුවෙක්ගේ දිහා ගියා නෙව කෑවද බීවද කියලාවත් ආගිය තොරතුරක් අහන්න බැරි වුණා ඔය පස්සර ගමන ගැන අහන්න බැරි වුණා මෙදාකාර පස්සර ගමනේ වැඩ ගොඩාක්ම පිරිමහලයි අපි ආවේ ආරස්සාවක් නැතුව තීච්ච කුඹුරේකම පස්සර වලාවේ මුරමඩුවලටත් පොලිසියෙම මුර දාලා ආවේ. ඇයි දෙයියනේ ඉංග්‍රීසි මහා ආණ්ඩුවේ ඒජන්ත උන්නාංශගේ විශ්වාසවන්තෝ පිටර කෙනෙකුට මොනවද කරන්න මේ? <laughs> ඒක හරි. මෑ මං ඉතින් පොලිසියේ ලොකු මහත්තයාට කීවා අපේ ඔය වලව්වටත් රාජකාරියට ඔය කල්ටි එහෙම දාන්න කියලා. ඉතින් මේ නිල වශයෙන් එතෙන්ට ආරක්ෂාවට පොලිසියෙන් දාන්න කියලායි මං කිව්වේ. බෑ හා. අපේ දැනි අයියා නිසා හැමදේම කියන වචනේ දෙයියෝ බලන්න වගේ කරන මැනිකක්. <laughs> හදිසියේ පස්සරත් අතෑර බිනරි නගා අපේ ළඟටම ඇවිත් කඩාපාත් වුණානේ ඈ <laughs> මාත් ඉතින් කල්පනා කළා දෙයියනේ මේ කුමුරේගම මහවලව්වයි සාගරයේට තියෙන වස්තු සම්භාරේ රැකගන්නේ කොහොමද කියලා. <laughs> හැබැයි ඉතින් මුළු පස්තරක මිනිස්සු දන්නවා නෑදෑකමත් හරි නිසා දැන් නම් බිනරිට ඩැනියෙල් කුඹුරේ ගමගේ හාමිනේ කියලා තමයි කියන්නේ ඕමා. මේ එහෙදිත් ඉතින් කවුරු කවුරු හරි ඔය ගැන ඇහුවද? ආ මේ ඇයි අක්කා මේ පස්තර වල ඔබ බලාගන්න නතර කරලා හිටපු ඇග්නස්ලා ගුණේරිස්ලා වට කරගෙන අහන්න ගත්තනේ. මේ අර ආණ්ඩුකාරතුමා මැරිච්ච මහත්තයාගේ සහෝදරයෙක් නිසා මෙයා දැන් බැඳලාද? මෙයා බිනරියප්පුගේ මහත්තයා වෙනවා නම් අපි හරි සතුටුයි. අපටත් ඇගි ගොඩාක් දුන්නනේ කියලා ඕම් ඉවරෙන් නැතුව අහන්න ගත්තා. මාව වට කරගෙන කියවන්න ගත්තා. ඉතින් නගා මොකද කිව්වේ? මං කිව්වා මම පහුගිය දවස්වල අපේ අයියා අපේ අක්කා ළඟට ගියේ ඒ වැඩවලට තමා. දැන් ඉතින් මේ ආව ඔෆිසර් මහත්තයා මගේ මහත්තයා තමයි කියලා. ඔව් ඔව් ඔව්. කෝකටත් එහෙ ඒගොල්ලන්ට දැනුම් දීපේක හොඳයි. <laughs> එතකොට මේ ඒගොල්ලෝ ඉතින් රැක බලා ගන්නා දේවලුත් හරියට රැක බලා ගනින්නේ නේද? අනිත් එක ඉතින් අපේ දැනී මල්ලිගේ උසස් තනතුරේ ගෞරවයටත් ඒක හොඳයිනේ. ඒක නම්බුවක්. ඔව් ඔව් ආරච්චිලාය. හැමතිම්ම හොඳයි. ඒක හැමතිම්ම හොඳයි. <laughs> මම මේ ඉදිකඩුල්ල ළඟට ඇවිත් ගොඩක් වෙලා සද්දබද්ද නැති නිසා නැන්දලා ගෙදර නැතුවද්ද කියලාත් මට හිතුණා. ඇයි පුතේ? ගෙවල් දොරවල් අතහැරලා අපි කොහේ යන්නද? <laughs> ඇයි සපුමල් පුතා එහෙම අඩමානයක් හිතුවේ? ම්ම් යම්කු යම්කු ගෙදරට නැන්දේ. ගෙදරට ගොඩ වෙලාම කතා කරමු. මේ මේ නැද්ද ගෝමලේ නංගි? මාලින්දන්ගේ ඒගොල්ලෝ අර පිංචි අම්මලා දිහාවි පොඩි කාරණයකට ගියේ තමයි. ආ දැන් එයි. හ්ම් එන්න. මයි පුතා ඇතුළට ගිහින් ඉතින් ඈඳි ගන්නකෝ මේ නන්දේ මට ආරංචියක් ආවා මේ ගෝමරි නගා හම්බන්තොට පළාත කෙනෙක් එක්ක පෙළවහකට තීන්දුවලා කියලා. දැන් ඉතින් කටයුතු ලඟ වෙලයි කියලාත් ආරංචි ආවා. අපේ මොනවා මොනවා ඔච්චර ලොකු මුසාවාදයක් සපුමල් පුතාට කීවි කවුද හැබැයිද මේ මේ මට මේක කවුරු හරි කියව නෙවෙයි නැන්දේ කවුරු හරි මේ කතාව කියනවා අහගෙන ඉඳලා ඒ අහපු කෙනෙක්ම තමයි මේක මට කියලා තියෙන්නේ <laughs> <laughs> මොකද්ද සපමල් පුතාට කීව කතාව? නෑ ඉතින් මෙහෙමයි නැන්දේ. ගෝමරි නගා හම්බන්තොට පැත්තේ පෙළවාකට කතා කරගත්ත කියන එක තමයි ඉතින් ආරංචි වුනේ. ඉතින් ඇත්ත නැත්ත මොකද්ද කියන්න මන් දන්නේ <laughs> ගෝමරීට ගුරුපත් වීමක් ගැන කතා කරන්ස ආරච්චිල වලව්වට ගියා පුතේ පහුගිය දවස්වල. හා හා හා. එතෙන්දී ආරංචියක් ඇවිල්ලා තියෙනවා හම්බන්තොට වගේ දුෂ්කර පළාත්වල නම් හරි ලේසියෙන් පත්වීම් හදාගන්න පුළුවන් කියලා. ඒත් ඉතින් අපි බැලුවා ඔච්චර ඈතකට කොහොම යන්නද කියලා. ඔය හම්බන්තොට කතාව ඒ විදිහට ඈඳුනා මිසක මට වෙන මතකයක් නෑ පුතේ. <laughs> කොහොමද හරි ගෝමරි නගා හම්බන්තොට ගියේ නෑනේ නැන්දේ. හ්ම්. එහෙනම් ඉතින් එච්චරයි. මේ බොරු කතාවලට පුදුම අත්තටු තියෙන්නේ නැන්ද නේ? ලෝකනේ පුතේ මොන දෙයක් වුණත් ඔය ගෝමරේ සපු මල් පුතාටත් කියලා මිසක් තීරණ ගන්න කෙනෙක් නෙවෙයි කියලා මං හොඳටම දන්නවා. එහෙව් එකේ ඔච්චර ඈත දීපංකර එක පෙළවහකට යයිද පුතේ? ආ, ඔන්න නැන්දි. ගෝමරී නගා මාලි නංගිත් එක්ක එනවා වගේ අර පේන්නේ. මේ නැන්දි මං එහා කාමරේ හැංගිලා ඉන්නවා. <laughs> හොඳයි හොඳයි. මේ අපේ අම්මේ අම්මේ කවුද අර ගෙදරට ආපු කෙනා? ඉදි කඩුල්ලකාව අර බයිසිකලේ? අම්මේ සපු මල්ලයියාව නේද? හොරා කොහෙද ඉන්නේ? බලන්න අක්කේ බලන්න. ආ. හොරා හුණා හොරා හුණා. හොරා. කකු මල්ලයා මේ මොනවාද මේ ගෙනල්ලා තියෙන තෑගි ගොඩ? හ්ම් මේකේ කෑමක් තියෙනවා. දැන් අපිව මතක් උනේ. ආ මොකද මේ හරිම කේන්තියෙන්. ඔය ලස්සන මූණ අවලස්සන කරගන්න එපා තේරෙනවද? මගේ මූණ අවලස්සන වුණා කියලා ඉතින් කාටද ඇති වැඩේ? හරි හරි මම විහිළුවටනේ කිව්වේ. මේ මං ගෝමරි නාගංගෙන් අහන්නම හිතන්නේ කිවි. ආ මොකද්ද? මේ ඇත්තටම ওই හම්බන්තොට ගිය කතාව මොකද්ද? මං ඉතින් සපමල් අයියට ඇත්තම කියන්න tippයි. අපේ රාලහාමි මාමා බැලුවා මට ගුරුපත් වීමක් හදලා දෙන්න. එතකොට ඔෆිස් එකෙන් කියලා තියෙනවා මේ දවස්වල හම්බන්තොට පැත්තේ නම් ගුරුපත් වීම තියෙනවා මොකද කියන්නේ කියලා. හැබැයි පලාත නම් ටිකක් දුෂ්කරයි කියලාත් කියලා තියෙනවා. ඉතින් මාම අපෙන් ඇහුවා. අනිත් එක ඉතින් අයියා සෑහෙන කාලෙකින් මෙහි ආවෙත් නෑනේ. මට ඉතින් අහගන්න කෙනෙකුත් හිටියේ නෑ. ඇත්ත ඇත්ත ගෝමරි නංගා. එක එක ප්‍රශ්න නිසා මටත් මෙහි එන්න බැරි වුණා. දැන් ඉතින් මොකද නගා කරන්නේ? හම්බන්තට අපි දන්න කට්ටියකුත් ඉන්නවා. ගුරුපත් වීම හම්බන්තොටට මුලින්ම හදාගත්තොත් ඊළඟට අපිට ගමට මාර වීම හදාගන්න පුළුවන් නම් කමක් නැහැ කියලාත් හිතෙනවා අයියේ. හ්ම්. එහෙම ක්‍රමයකුත් තියෙනවා නේද? මුල්පත් වීම හම්බන්තොටම හදාගන්නවා. පස්සේ ගම්පලාකට මාරුව හදාගන්නවා. ඒත් මම නම් කැමති නෑ නානුන්න පලාටකට තනියම ගුරුපත් වීමකට යන එක. ආ. සපුමල්ලා යට මොකෝ එකේ? හරි හරි ගෝමරි නගා වැඩක් තියෙනවයි කියලා හිතමුකෝ. ආ ඒකත් එහෙමද? වෙලිකාරයත්ෝ ආපු බස් එක හරියට උන්නස් ගිරිය හරියට කැඩුනා. හදාගන්න පරක් වුණා. පරක් වේලා හරි ආපු එක නම් ලොකු දෙයක්. මම මයිංගනේට ආව වේල පහෙන්. බැද්දරාල වේල පහෙන් එන්ට කිව්ව හින්දා. හෝරා දෙකක්ම පහ වුණානේ. බුදු අම්මෝ. යකෝ සෑහෙන වෙලාවක් රස්ති අඩු වෙලා තියෙනවානේ. ඒක තමයි. මම මේ වෙල් මාමලෑදී ආවේ ආපහු යන්න හැරුණා විතරමයි. හැරුණ ගමන්මයි ඔබ තට්ටුව දැන්නේ. <laughs> තව ඇබිද්දක් පහ වුණා නම් මාවල්ල ගන්න බැරි වෙනවා. හොඳ වෙලාවට ආවේ. මේ ගොඩක් වෙලා රස්තිය දුවලා දැන් මහන්සිත් ඇති. අපි යන් මොනවා හරි තප්පායමන්ට. මං දැන් කීප විටක්ම තේ කහට බීලා කඩ කෑමක් කෑවා. හ්ම් හ්ම්. එහෙනම් තේක බීලා මිදිමුකෝ. මම දැන් වෙදිකාරයත්ව හම්බ වෙන්න සොරබොරේ ආ කතාව කාටවත් කියවෙන්නේ නැහැ. හරියට හරි. එහෙම තමයි බැද්දේරා. මම මතක් කරන්ටත් හිටියේ ඒ කාටවත් මං ඉන්න තැනක් කියන්න ඕනේ නැහැ කියලා. අපෙන් දැන් ඉතින් කාටවත් වැඩක් නැහෙනේ. <laughs> මෙහෙ ඉතින් වෙලිකාරයත්තන්ගේ ඥාතියෝ ඉන්නවනේ. ඈ මම දැනගෙන හිටියා උඟ කාලෙකින් මේ සොරබොරේ ගියෙත් නැති හින්දා උඹ මේ පැත්තටම ආපහු ගාතන්ට ඇති කියලා. ඔව්. මේ දවස්වල නම් මයංගනේට පොල් පැලෙන්ට පායනවා. හ්ම්. කොහොමද ඉතින් වෙල් මාමලගේ තොරතුරු? නැන්දල මාමලා ඉතින් ගොවි තැනටම නාකි වෙච්ච මිනිස්සු. ඒගොල්ලෝ මුලින්ම මිනිපේ ගොවි ජනපද ව්‍යාපාරයෙන් ඉඩම් ලබාගත්තු උදවි. දැන් ඉතින් ඔය සොරබොරේ ඉහත්තෑරේ කුඹුරු ඉඩම් මාමලා අල්ලගත්තු ඉඩම්. මාමගේ පුතු තුන්දෙනෙක් ඉන්නවා. ඒ තුන්දෙනාම හරි හරියට සොරබොරේ ඉහත්තෑරේ වෙල් කුඹුරු ඉඩම් වල තමයි වැඩ කරන්නේ. මේ ඉතින් මේ මහියංගනට කිට්ටුනේ ඈ මයංගනේට නම් කිට්ටුයි තමයි. සොර බොර විතරක් නෙවෙයි බෙද්දරාලයි. හෙබර, ගින්නෝරු, අඟුණාවල්, අලුත්තරම, තලංගමුව, නොරුප්ප මේ හැම ගමක්ම මයංගනේට 60ම 20ක් විතර ළඟින් තියෙනවා. මං එනකොට මොකක්ද අර පාරේ මිනිහෙක් ඔරුවකින් යන කතාවක් කිව්වා මට මතකයි. ආ ඒ මිනිහා කිව්වේ ඔව් සොරබොරට වගේම මහියංගණයෙන් හැතැම්ම 20ක් විතර ඈතින් තියෙන ගම් වලට එක සැරේටම මිනිස්සුන්ට බස් පාරට එන්න බෑ. <laughs> මිනි පෑලේ වතුරට යට වෙලා. ඒ මිනිස්සුන්ට එන්න වෙන්නේ ඔරුවල නැගලා. බස් පාරට එන්න සිද්ධ වෙන්නේ එහෙම තමයි කියලා ඒ මිනිහා කීවේ. හරිනේ මල්ලී ඒ කතාව. ඒ මිනිස්සු ඔරු පාරවල වල ඇවිත් බේරගන්තොට කියන තැනින් බැහැලා ආයෙමත් බේරගන්තොටදී බස් එකේ එනවා. හරි හරි හරි. ආ බැදරා. ඕන් අපේ වාහනේ. ආ. ආ මේ අපේ වෙල් මාමාගේ ලොකු පුතා. ආ. නගින්න බැදරාලා නගින්න නගින්න. ආ. ගොඩක්ම පින් මලේ. මේ මගේ මුවන් පැලසේ යාළුවෝ. සොරබොර පළාත බලන්ට. මේ සොරබොර වැවට මායිම්ම යත්තාවට යන පාර හරි ලස්සනයි. ඒ සොරබොර පහු කරගෙන කැලෑ වස්සෙන් තමයි අපේ මහා මණ්ඩිලාගේ ගමට මේක මොම්පලස්සට වඩා අමුතු ගමක්. වැවේ වතුර නිසා මේ ගමේ සීතල තෙතමනය ගොවිතැනට හරිම පංකාඩු. කැලෑවේ කොළ පොහොරනේ. ආ එන පහින් තායේ මම එහෙම පිටත් වෙනවා. අපි එහෙනම් දැන් ඇඟපත කාර්ය හොදගේ. කෑම ටිකක් කමු. මාමලා මේව ඔක්කොම ලෑස්ති කරලා. ආ ඒක හොඳයි. මෙහි සුදු හිණටි කළු හිණටි සුවඳල්වි අඩුවක් නැති පාටයි. මතත් හරි සුවඳයි අම්මා. මේ ඉතින් තිබ්බට සම්බෝලය. තිබ්බට මැල්ලුමයි සුලබයි. හරිම තව සුලබ දෙයක් තමයි වැල්පෙනේල. වැල්පෙනේල මැල්ලුම. වැල්පෙනේල සම්බෝලේ. යනකොටත් කඩට කෙලවුණා <laughs> අපි එනකම් බලා ඉඳලා මේගොල්ලෝ මයිංගනේට වාහනෙන් ආපහු යන්නත් හදනවා. මොකද අපි පරක්කු වෙන හින්දා. මේ මේ මේ බින්දන්නේ වැද්දෝ ඉන්න වැඩි ගම්මානට යන්නේ කොහෙන්ද විදික්කාරවලයා? <laughs> සොරබොර හන්දියෙන් පාර තුන් පැත්තකට බෙදෙනවා. එතන වමට බෙදෙන පාරවල් දෙක නෙවෙයි. කෙලින්ම ඉස්සරහට යන පාර වෙල්ලස්ස බින්තැන්නට යන පාර. ආ වෙල්ලස්ස බින්තැන්නට යන පාර. හරි මේ පැත්තේ පාර මහා මූකලානට විහිදෙනවා. මේ ආදිවාසියෝ කියලා ඒ ඒ පැත්තේ නේද ඉන්නේ. හරි ආසයි වැද්දන්ගේ වැඩිගම් පොජ්ජකට ගෙහුම් බලන්ට. හැබැයි ඉතින් අද ඉඳලා හෙට යනවනම් ඔය වැදිගම් පොජ්ජවල් බලන්ට උන්ගේ පැට්ටිලා ඇත්තෝ එක්ක මා කැකිලුවේ එක කතා පොජ්ජ තමන්ට පියස්ට කොටා බාන්ට මොකුත් හම්බ වෙන්නේ නිකන් ඔහේ ගෙහුම් එන්ට විතරයි පුළුවන්. ඇති වැඩක් තියෙනවා එහෙම ගිහින්. මොකද බැද්දේරාලගේ අදහස? නෑ ඉතින් විදිකාර්ය මල්ලයා ටික කලක් වෙල්ලස්සේ ඉන්නවනේ. මාත් ඉතින් විදෙන් විදේ සොරබොරේ අවිච්ඡන්ට එන්නා. මේ ඒ නගමන් උපත් එක්කම මට එන්න බැරි ඈ. බින්තන්න පැත්තේ ගෙහුම් රවුමක් එහෙම ගහලා ඈ. ඔව්. මම මෙදාපාර යල් කන්නෙන් පටන් ගත්තාම දිගටම අපේ වෙල්මාමලයි වෙල්මාමගේ මල්ලිලයි එක්ක වැඩ කරමු. ආයි කොහොඳයි කොහොඳයි. බැරි වෙලාවත් ඉතින් බැද්දරාලටත් හිතුනොත් සොරබොරේ ගොවිතැනක් බතක් කරන්ට බෑවිය. බින්තන්නේ වැඩි නටනුත් බලන්න පුළුවන්. මේ වෙදිකාර මලයා මමත් හරි ආසයි වැඩි නටුම් බලන්න <laughs> හරි හරි වැඩියක්ම් බලන්න මාත් ආසයි මගේ එවනම් අපට ඕන නම් බින්තන්නේ මහා උරලා මෙහාට ගෙන්නන්න පුළුවන් මේ සොරබොරට අපේ වෙල් මාමා මහා උරාම අඳුරනවා වෙදිකාර මලියෝ උඹටත් පුළුවන් ඇතිනේ ඔය වැඩි කවි කියන්න ඈ එච්චර දෙයක් මං කියන්නම් <laughs> අන්න හරි මේකට කියන්නේ බොල්පිනි පදේ කියලා බොල්පිනි පදේ <laughs> තානම් තන්දේන තානායේ තානම් තන්දේන තානායේ බිමේ යන්නට බොල්පිනි බැරිනම් <laughs> වඩනා පිටේ සමුදෙන්නා <laughs> වඩනා පිටේ සමුදෙන්නා <laughs> තනම් තන්දෙන තනායේ තනා තන්දෙන තනායේ නැනගේ බඳට රන්ගෝමර මගේ බඳට මල්ගෝමර තානම් තන්දේන තනායේ තානම් තන්දේන තනායේ කොහමද හරියට හරි හරියට හරි හරිම ලස්සනයි බොහොම හොඳයි වෙඩික්කාරයත්තෝ මේ දැන් වෙඩික්කාර මලේ දැන් Tamanටම තේරෙනව නේද හිතට තියෙන සහනය <laughs> ගමේ ඉන්නකොට ඉතින් මා බැද්දයි පල්ලි බැද්දයි ලූල් වත්තයි කංසහේනු මොන ගෝත කර්මයක්ද බාර ඉවරයක් නැති අවනක් හැමදාම ඉතින් අවනඩුනේ මේ මෙලිකාර මදෝ හැබැයි මේක නම් මල්ලයට නොකියම බෑ ඒ මොකද්ද බැද්ද අයියේ බින්නර ගැනද <laughs> මේ උඹගේ ඔළුවෙන් තවම බිනරිව අයින් කරගන්න බැරි වුණා නේද <laughs> මේ බිනදිනගා දැන් කෙනෙකුට තීන්දුයි. බිනදිව ඔය පපුවෙන් අයින් කොල්ලම දාපන්. එහෙනම් මේ මොකද්ද ඔබ කියන්ට යන්නේ? මං පෙරේදා අපේ බෝධිමඩු පන්සලේ ගුණානන්ද ලොකු හාමුදුරුව හදිගැහෙන්න ගියා. ඉතින් ඉතින් ලොකු හාමුදුරුව කේවා නවරියන් ආවලු හාමුදුරුව හදිගැහෙන්න පන්සලට. ආයෙත් මේ මොකද්ද පළබෙදීමක් ගැන කතා කරගන්නලු ආවේ. ඉතින් ලොකු හාමුදුර මොකද්ද කියලා තියෙන්නේ? හාමුදුරෝ කියලා තියෙනවා මා බැද්දේ මේ අවනීති වැඩ කරන්ට එපාය ඈ වතුර විදානෙලා ජේමිස්ලා දැන් කොහොම තොරතුරු ගමේ ඒගොල්ලන්ට කියලායි තියෙන්නේ කියලා නවරියන්ට කියලා දෙනවා. හ්ම්. ඔව් අපේ දායකෝ දැන් ඉතින් නවරියන්ට කොහොමත් සතුටු නැහැ කියලාත් කියලා දෙනවා. හොඳටම හොඳයි. හොඳටම හොඳයි. <laughs> වෙන මොනවද කියලා දෙයි? හැබැයි ඉතින් නවරියන් තර්ජනය කරලා තිබුණානේ මේ වතුර විදානෙට. tamunta සහයෝගය නොදුන්නොත් මරනවා කියලා. ඉතින් ඉතින් ඒකටත් හාමුදුරුවෝ නවරියන්ට බැනලා මේක පස්සේ පන්සල පැත්ත පලාතෙන්ට පයි කියලා තියෙනවා. නවරියන්ට නම් ඔය වුණාම ඇති. හ්ම්. ඔයිට වඩා දෙයක් මිනිහට වෙන්න ඕන. මුවන් පැලස්ස අද මුවන් පැලසේ රංගපෑම් විජේරත්න බරකාගොඩ කමල් ගමගේ රෝහන් සිරිවර්ධන ශීලා පරණමානගේ ශීල රත්න සෙනරත් කුසුම් පීරිස් නෙළුම් කළුබෝවිල ප්‍රබෝධා මදුභාෂිනී වන්‍යාරච්චි සහ දිල්කා විමර්ශනී හඳුවල පිටපත රචනා කළේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය ලීල් අද්කාරී නිර්මාණ සංකල්පනා සම්බන්ධීකරණය රෝහණ සිරිවර්ධන Thank you. නාද සංකල්පය සහ සංස්කරණය සඳරුවන් ලියනගේ මුවන් පැලස නිෂ්පාදනය කළේ උපුල් චන්දන